සමන්තා චක්කවාලේසු අත්‍රා ගත්තන්තු දේවතා සම්දම්මං මුනි රාජත්ථ සුනන්තෝ සග්ග මොක්කදං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 පින්නතුනේ අපි හැම කෙනෙක්ම අති දීර්ඝ සාංශාරික ගමනක් මේ ඉන්නේ. පින්නතුල්ලා අද ධර්මයේ කතා කරන යුගයක් නිසා හැමෝම දන්නවා මේ සාංශාරික ගමනේ ආරම්භක කෙලවරක් හොයන්න බෑ. ඕනම දෙයක ආරම්භක කෙලවරක් තියෙනවනේ. මෙන්න මෙතනින් මෙතනින් මෙතනින් පටන් ගත්තා කියලා. නමුත් සසර ගමනට එහෙම එකක් නැහැ. දවසක් එක භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක අම්මා කෙනෙක් සසර හදපු ළමයි ප්‍රමාණය සංඛ්‍යාවක් වශයෙන් කියන්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේ දීපු උත්තරේ තමයි ඒක කිසිසේත්ම කරන්න බෑ. ඊළඟට මේ භික්ෂුන් වහන්සේ අහනවා ස්වාමීන් එහෙමනම් උපමාවක් දේශනා කරන්න පුළුවන්ද? එක අම්මා කෙනෙක් හදපු දරුව ප්‍රමාණය. උන්වහන්සේ වදාරනවා ගංගානන් නදිය දැන් ගංගානම් ගඟ කියලා කියන්නේ ඉන්දියාවේ තියෙන ලොකුම ගංගාවක්. ඒක සාමාන්‍යයෙන් දැක්කහම ඔය දඹදිව ගියාය දැක නැතික මොහොතක් වගේ. ඒ තරම් විශාල ගඟක්. ඉතින් ඒක ඔය පාකිස්තානයේ අරහා එහෙම තමයි එන්නේ. එතකොට පින්නතුනේ උන්වහන්සේ වදාරනවා ගංගානම් නදිය යම් තැනකින් ආරම්භ වෙනවා නම් හිමාලේ කොහෙන් හරි ආරම්භ වෙනවා නම් ඒ ආරම්භ විද්ද තැන ඉඳලා මහ බෝධට වැටෙන තාක් මේ විශාලයේ දුර ප්‍රමාණයේ තියෙන වැලි කැටවලට වඩා එක අම්මා කෙනෙක් හදපු දරුවෝ ප්‍රමාණය වැඩි කියනවා. ඒකෝ දැන් අපේ අම්මලා හිතාගෙන ඉන්නේ මම මේ පළවෙනි වතාවට දරුවෝ හැදුවා කියලා. එහෙම නෙවෙයි පින්නතුනේ සංසාර ගමනේ හදපු දරුවෝ ප්‍රමාණය කියා නෙම කරන්න බෑ. ඒ තරම් පුදුමාකාර සතරක් තමයි අපි මේ ඉපදි ඉපදි මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් එන්නේ. මේ ගමනට ප්‍රධානම හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අවිද්‍යාව. අනිත් එක තමයි තණ්හාව. එහෙමනම් මේ අවිද්‍යාව පිළිබඳව වුණත් තණ්හාව පිළිබඳව වුණත් විශේෂයෙන්ම අපට නැති කරන්න තියෙන ප්‍රහාණය කරන්න තියෙන තෘෂ්ණාව තෘෂ්ණාව ප්‍රහාණය කරන්නත් අපි තෘෂ්ණාව හොඳට තේරුම් අරන් ඉන්නට ඕන. තෘෂ්ණාව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව කවදාකවත් අපට තෘෂ්ණාව නැති කරන්න බෑ. එහෙනම් අද අපේ මේ දේශනාව තෘෂ්ණාව පිළිබඳව. එහෙනම් මේ දේශනාවට ප්‍රවේශයක් හැටියට මම පුංචි ප්‍රශ්නයක් අහනවා. දැන් අපි හැමෝටම තෘෂ්ණාව තියෙනවානේ. අපි තවත් පහසු වෙන්න ආසාව කියලා කියමුකෝ. අපි හැමෝටම ආසාව තියෙනවා. අපි හැමෝම ආසා කරනවා. ඇයි අපි ආසා කරන්නේ? ඇයි අපි ආසා කරන්නේ? පටිච්ච සමුප්පාදය කියන වචනේ අහලා තියෙනව නේද? පටිච්ච සමුප්පාදයේ ඔළුවේ තිබුණා නම් මං අහපු ප්‍රශ්නෙට තක්කාලා උත්තර දෙන්න පුළුවන්. වේදනා පස්ත්‍ය තණ්හා මේ ලෝකේ සෑම කෙනෙක්ම ආසා කරන්නේ විඳීම නිසා දැන් බලන්න ඇහෙන් රූප බලනවා. සා ලස්සනයි කියලා ඔන්න විඳිනවා. අපි දැන් ලස්සන දෙයක් දැක්කම නේද? පවෙන් පණ ඇති එකක් හරි පණ නැති දෙයක් හරි දැක්කහම අපේ හිත ඇදිලා යනවනම් සා කියලා ඉතින් අපි ඒක විඳිනවා. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. දැන් හොඳ කෑම එකක් කියලා හිතන්නකෝ. හොඳ ප්‍රේමනාපෝ කෑම එකක් තියෙනවා. ප්‍රශ්නෙට දුන් දානවා. ඕක දකිනවා. දකිනකොට සා කියලා හිතෙනව නේද? අන්න බලන්න එතකොට මොකද වෙන්නේ? විඳිනවා. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. කනෙන් ශබ්ද අහනවා. සා ලස්සන සින්දුවක් කියලා අපි ඔක විඳිනවා. දැන් අපි කියන්නේ ගීතයක් රසවින්දයි කියලා නේද? ගීතයක් රස විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. ඒකනේ අපි නැවත නැවත ඒ ගීතය අහන්නේ. එතකොට බලන්න විඳින නිසා තමයි ආසාව ඇති වෙන්නේ. ඊළඟට නාසයෙන් ආග්‍රහණය කරනවා. හොඳ සුවඳක් කියලා අපි විඳිනවා. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. ඊළඟට දිවට රස විඳිනවා. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. කයට පහස විඳිනවා විඳිනකොට ආසාව ඇති වෙනවා. එහෙනම් දැන් පින්නතල හොඳටම හිතට ගන්න ඕන අපි හැමෝම ආසා කරන්නේ ඒකට මොකක් නිසාද? විඳීම නිසා. වේදනාපත්‍ය තණ්හා. ඒතර මේ ලෝකේ සෑම කෙනෙක්ම මිනිස්සු විතරක් නෙවෙයි තිරිසන්ගත සතුන් හැම කෙනෙක්ම ආසා කරන්නේ මොකක් නිසාද? විඳීම නිසා. ඇත්තටම පින්නතුනේ මේ දේශනාවෙන් මේ කාරණේ ඔළුවේ තියාගත්තත් අපිට මේ තෘෂ්ණාව නැති කරන්න ලොකු උපකාරයක්. මොකද අපි මෙච්චර කල් ආසා කරගෙන ගියා ඇයි ආශා කරන්නේ කියලා අපි දැනගෙන හිටියේ නැහැ. නමුත් දැන් දන්නවා මේ ලෝකේ සෑම කෙනෙක්ම ආශා කරන්නේ විඳීම නිසා. හොඳයි එහෙනම් කියන්න බලන්න තෘෂ්ණාව කියලා කියන්නේ මොකද්ද? නැත්නම් අපි අර වචනේම ගමු. ආශාව කියලා කියන්නේ මොකද්ද? දැන් මම මේ අහන්නේ ජීවිතේ කවදාවත් අහලා නැති වචනයක්ද? දැන් මේ බන මෙතෙන්ට ඇවිල්ලා වුණත් මොකක් හරි දෙකලා මම මේකට ආසයි අඳුමක් දෙකලා මේකට මං ආසයි. ඔය ඉතින් කියනවා මිනිස්සු. එහෙනම් මොකක්ද ආශාව කියලා කියන්නේ තේරෙන විදිහට කියන්න. කැමැත්ත. මං අහුවොත් කැමැත්ත කියන්නේ මොකක්ද කියලා. ආසාව. පින්නතුනි ඔය දීපු උත්තර හරිය වැරදි කියන්න බෑ. හැබැයි නිවැරදිම උත්තරේ නෙවෙයි. දැන් බලන්න මේ තෘෂ්ණාවට අපි දන්න නම් කීයක් තියෙනවද? මේ ආසාවට. ආසාව කියනවා. කැමැත්ත කියනවා. හැලීම කියනවා. බැඳීම කියනවා. රාගය කියනවා. කාමය කියනවා. ආදරය කියනවා. සෙනෙහස කියනවා. තවත් නම් ගොඩාක් තියෙනවා ඉතින්. පාලි භාෂාවේ මේ ආසාවට නම් තියෙනවා පින්නතුනේ හරියටම 100ක්. පාලි ශබ්දකෝෂයට කියන නම තමයි නිගණ්ඩුව. පාලි ශබ්දකෝෂේ හඳුන්වන්නේ නිගණ්ඩුව කියලා. ඉතින් ඉස්සර අපි පුංචි කාලේ මේ නිගණ්ඩුව පාඩම් කරනවා. pāli භාෂාව හරීම ගැඹුරුයි කියලා කියන්නේ ඔන්න ඕකයි. සාමාන්‍යයෙන් එක දෙයකට ගොඩාක් වචන තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ගත්තාම බුද්ධෝ දස බලෝ සත්තා සම්බන්නෝ දීපදුත්තමෝ සමන්ත චක්කු භගවා වගේ ගොඩාක් නම් තියෙනවා. ප්‍රඥාව ගත්තාම පඤ්ඤා පදානනා විචයෝ පවිචයෝ සල්ලක්කනා උපලක්කනා පණ්ඩිත්තං කෝසල්ලං නේ පුඤ්ඤං මේ ඔක්කොම කියන්නේ ප්‍රඥාවට. එතකොට මේ තෘෂ්ණාව ගත්තාම පාලි ශබ්ද කෝෂේ නැත්තම් නිගණ්ඨුවේ තියෙනවා නම් 100ක් හරියටම. දැන් මේකට හිතෙන්න පුළුවන් ඇයි මේ 100ක් තියෙන්නේ එක දෙයකට එක වචනයක් තිබ්බම ඇතිනේ කියලා හිතෙනව නේද? පින්නතුනි එක දෙයකට ගොඩාක් වචන තියෙනවා කියලා කියන්නේ ඒ භාෂාව හරීම පොහසත්. ඒකනේ ඔය තථාගත ධර්මය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ස්වාමීන් වහන්සේලා කියන්නේ තථාගත ධර්මයේ තියෙන සංවේදී වචන වලට ඉංග්‍රීසි භාෂාවේ වචන නැහැ. ඒ තරම් මේ භාෂාව හරිම සංවේදී. දැන් බලන්න සිංහල භාෂාවේ උනත් අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන ආදරයට සුදුසුම වචනේ මොකක්ද? සෙනෙහස. දැන් විසි භාෂාවේ නම් ඕනම දෙයකට පිට ලව් කියන වචනේ තියෙන්නේ නේද? නමුත් සිංහල භාෂාව ඊට වඩා පොහොසත්. ඊටත් වඩා පොහොසත් pāli භාෂාව. එතකොට දැන් මම මේ පින්නතුන්ලාගෙන් අහුවා මොකද්ද ආසාව කියන්නේ කියලා. මට ලැබුච්ච උත්තරය තමයි සමාන වචනයක් කැමැත්ත වගේ වචන. එහෙමනම් අද මතක තියාගන්න මොකද්ද මේ ආශාව කියන්නේ කියලා. ආශාව කියලා කියන්නේ සංකම්ප රාගෝ පුරිසස්ස කාමෝ ආශාව කියලා කියන්නේ සංකල්පයක් සංකල්පයක් කියන්නේ මොකද්ද සිතුවිල්ල ඇත්තටම ආශාව කියලා කියන්නේ චෛතසිකයක් දැන් බුදුරජාණන් වහන්සේ චෛතසික 52ක් දේශනා කරලා තියෙනවානේ ඇත්තට මේ ධර්මයේ පින්නතුනේ පොදුම ධර්මයක්. ඕනම කෙනෙකුගේ සිත් තුළ පහළ වෙන සිතුවිලි ප්‍රමාණයක් දේශනා කරලා තියෙනවා. මහණෙනි දෙවියන්ට, මනුෂ්‍යයන්ට, බ්‍රහ්මයන්ට, රහතුන්ට, බුදුරජාණන් වහන්සේලාට, තිරිසංගත සතුන්ට හැම කෙනෙකුටම පහළ වෙන්නේ සිතුවිලි 52යි. හිතේ හසිතුවිලි නෑ. ඒ සිතුවිලි 52කින් එක සිතුවිල්ලක් තමයි ලෝභය. එහෙමනම් පින්නතුනේ ආශාව කියලා කියන්නේ මොකද්ද? සිතුවිල්ලක් විතරයි. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. දැන් මේ ලෝකේ ලස්සන දේවල් තියෙනවනේ. මේක හොඳට ඔඩුවට ගන්න. හිත ඇති ලස්සන දේවල් තියෙනවා. හිත නැති ලස්සන දේවල් තියෙනවා. මේ ලස්සන දේවල් ඇතුලේ ආසාව නැද්ද? ලස්සන දේවල් ඇතුලේ ආසාව නැද්ද? නෑ. ලස්සන දේවල් ඇතුලේ ආසාව නැහැ. ඒ දෙස බලලා අපි ඇති කරගන්න සිතුවිල්ලේ තමයි ආසාව තියෙන්නේ. දැන් හිතන්න දැන් මෙතන බහැත් ප්‍රත්‍යයක් තියෙනවා. මේ බහැත් ප්‍රත්‍යයට මෙතනින් හැමෝම ආසයිද? මේකට ආසයිද? මේකට ආස කරන්නේ කවුද එහෙනම්? බහැත් පිට කන කෙනෙකුට දැක්කොත් මේකට ආසාවක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. පංගු ඔක්කොම තියෙනවා කියලා ආසාවක් ඇති වෙනවා. එහෙමනම් මේ දැහැත්වත්ටි ඇතුලේ ආශාව තියෙනවා නම් මෙතන හැමෝම මේකට ආස කරන්න ඕනේ. මේක ඇති ආසාවක් නැහැ. මේ දෙස බලලා අපි ඇති කරගන්න සිතුවිල්ලේ තමයි ආසාව තියෙන්නේ. ආසාව කියලා කියන්නේ සිතුවිල්ල. දැන් අපි මේක හොඳටම තේරුම් ගන්න ඕනේ නිසා මම මෙහෙමත් කියන්නම්. අපේ හිතම ලස්සන ගැහැණු ළමෙක් ඉන්නවා. පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. එක පිරිමි ළමෙක් අර ගැහැණු ළමයට හරි ආසයි. අනෙක් පිරිමි ළමයට පෙන්වන්න බෑ. එයා කැමති නෑ. එතකොට අර ගැහැණු ළමයා තුළ ආසාව තියෙනවනම් කොල්ල දෙන්නම කැමති වෙන්න ඕන. කෙනෙකුට ලස්සන දේ තව කෙනෙකුට කැතයි. තව කෙනෙකුට කැත දේ තව කෙනෙකුට ලස්සනයි. එහෙමනම් පින්නතුනි ආශාව කියලා කියන්නේ සිතුවිල්ලක් පමණයි කියන එක තේරුම් ගන්න ඕනේ. මේක මහ ලොකු කද්දක් නෙවෙයි. හැබැයි මේක සිතුවිල්ල වුණාට මේ සිතුවිල්ලෙන් තමයි මේ සාංශාරික ගමන දන්වැලක් වගේ දිගට යන්නේ. මේක සිතුවිල්ලක් වුණාට මේක හරි භයානකයි. එහෙමනම් මේ ආශාව තරම් සූක්ෂම කප්පටි සිතුවිල්ලක් පින්නතුන් තවත් නැහැ. අන්න ඒ නිසා තමයි අපි මේ ආසාව පිළිබඳව හොඳ තිකන ගන්න ඕන. දැන් බලන්න සමහර අම්මලා අපට අවිලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ දැන් මට කිසි ආසාවක් නැහැ. මම ඔක්කොම අතහැරලා ඉන්නේ. එහෙම කියනවා නේද? ඒ උන්දලා බොරු කියනවත් නෙවෙයි. මොනවා හරි තියෙන දෙයකට ආසාව අතහැරලා තමයි ඒක කියන්නේ. හැබැයි ආසාවේ ස්වභාවය තමයි අපි යමක් අතහරින්නේ තව යමක් අල්ලගෙන. ඒක තමයි අපේ ආසාවේ හැටි. දැන් බලන්නකෝ උදාහරණයක් හැටියට කිව්වොත් මොන පුංචිම කාලේ අවුරුදු දෙකේ තුනේ කාලේ ළමයින්ට අම්මා තාත්තා වුණනේ. අම්මා තාත්තා සමහර දරුවන්ගේ ගෙදරින් එළියට යන්නේ ළමයාට හොරෙන්. නැත්තම් අම්මා ඕන තාත්තා ඕන කියලා ළමයා අඬනවනේ. ඉතින් ඒ තරම් බැඳිලා ඉන්නේ අම්මා තාත්තට. ඔන්න අවුරුදු 15ක් 16ක් යනකොට ඒක නැහැ. ඒ කියන්නේ යාළුවන්ට බැඳෙනවා අම්මා තාත්තා ඩිංගල් ලිහෙනවා. අර බලන්න යමක් අතහරින්නේ තව යමක් අල්ලගෙන. ඊළඟට ඒ ළමයි අවුරුදු 20ක් 25ක් ගියාම ඔන්න කතාද බඳිනවා. කතාද බැඳම මහත්යාට බැඳෙනවා, බිරිඳට බැඳෙනවා, අම්මා තාත්තා අතහැරෙනවා. අර බලන්න යමක් අතහරින්නේ තව කොහරි අල්ලගෙන. ඊළඟට කාලයක් යනකොට ළමයි හම්බෙනවා. ළමයි හම්බෙනකොට මහත්යාට තියෙන බැඳීම අඩු වෙන්නේ නැහැ. අඩු වෙනවා දරුවන්ට බැඳෙනවා අර බලන්න යමක් අල්ලගෙන තමයි තව යමක් අතහරින්නේ ඔන්න තව ටික කාලයක් යනකොට ඒ ළමයිත් ලොකු වෙලා ඒ ළමයින්ටත් දරුවෝ හම්බෙනවා ඔන්න ඊළඟට අර ආත්තිලාට සීලාට හැදෙන ලෙඩේ හැදෙනවා ඒ තමයි පින්නතොනේ තමන්ගේ දරුවන්ටත් වඩා මොනුබුරු මිනිබිරියන්ට බැඳෙනවා එහෙම නැද්ද මේ මොනබුරු මිනිබිරිය වෙනුවෙන් ආත්තිලා කියලා රණ්ඩු වෙනවා. ළමයි එක්ක. තරුණ දෙමව්පියෝ ඇවිල්ලා අපට කියනවා අපේ ළමයි හදාගන්න බෑ මේ අම්මලා නිසා කියලා. එතකොට බලන්න පින්නතුනේ දැන් ඔන්න ඒ පුංචි දරුවා ආච්චිලාට සියලාට බැඳිලා ඉන්නවා. මොකද කතා කියලා දෙනවා, රස කැවිලි දෙනවා, ආදරය දක්වනවා. ඒ ළමයි බැඳිලා ඉන්නවා. හැබැයි ඒ ළමයි ටිකක් බහ තේරිලා ටිකක් තේරෙන කාලේ එනකොට අර වයසක මිනිස්සු ගණන් ගන්න නැති වෙනවා. නේද? එතකොට මොකද වෙන්නේ? මේ මාතින් කියලා තියෙනවා සමහර අම්මලා. අනේ ස්වාමීන් වහන්සේ දැන් කාලේ ඉන්න ළමයි හරි කපටි, හරි අවස්ථාවාදී අර චෝටි දරුවොත් එක ගැටෙනවා. ඊළඟට දැන් මොකක්ද අල්ලන්නේ? දැන් මොකක් හරි දැන් මේ දරුවා මොනබුර අතහරිනකොට අල්ලන්න දෙයක් තියෙන්න ඕනේ. මොකද අපි යමක් අතහරින්නේ තම යමක් අල්ලගෙන. ඊළඟට ඔන්න අල්ලනවා පින්නතුනේ ධර්මය. ධර්මය කියලා අල්ලන්නේ එක්ක පන්සලක් අල්ල ගන්නවා. නැත්තම් ස්වාමීන් වහන්සේ නමක් අල්ල ගන්නවා. මම මේ නිකන් චෝදනාමුකෙන් කියනව නෙවෙයි. මේක මටත් පොදුයි. අපි යමක් අතහරින්න දැන් ස්වාමීන් වහන්සේ නමක් පැවිදි වෙන්න සියල්ල අතහැරලා ඊට පස්සේ මොනවා හරි දෙයකට ආපහු උන්වහන්සේත් යොමු වෙනවා. ඒක තමයි මේකේ භයානකම. ඉතින් එහෙමනම් ආශාවේ ස්වභාවය තමයි අපි යමක් අතහරින්නේ තව යමක් අල්ලගෙන. අන්නේ නිසා තමයි අපි හොඳටම මේ තෘෂ්ණාව තේරුම් ගන්න පුළුවන්. එහෙම තෘෂ්ණාව හොඳටම තේරුම් ගත්තට පස්සේ හිමීට මීට මේක ගලවන්න පුළුවන්. එහෙම නැතුව පින්නතුනේ හදිස්සිය මේක කරන්න බෑ. දැන් භාවනාවක් කරන කෙනෙක් වුණත් හොඳම කර්මස්ථානචාරින් වහන්සේලා අපට කියලා තියෙනවා භාවනාවක් කරන කෙනා ධර්මයක් එක්ක යන්න ඕන. ධර්මය දන්නේ නැතුව ධර්මඥානය නැතුව භාවනාව කරගෙන යන කෙනාට ඒක සාර්ථක වෙන්නේ දැන් ගොඩාක් අද කාලේ ඉන්නවා සමාධිය සමාධිය තුල ඉන්නවා කියලා එයාලා ගොඩනගාගත්ත දෙයක ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒගොල්ලෝ හිතන මේක තමයි ධර්මය. නමුත් ඒ සමාධිය ධර්මයට ගලපන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට ගලපන්න නැතුව ඒවා තුළ ඉන්නවා කියලා කියන්නේ පින්නතුනේ ඒක කෙලස් කපන ක්‍රමයක් නෙවෙයි. කෙලස් කපන ක්‍රමය කියන්නේ මේ ධර්මයක් එක්ක මේ ගමන යන්න ඕන. තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයක් එක්කම අපි මේක යන්න ඕන. එතකොට පින්නතුනේ දැන් තේරෙනවා එතකොට මේක සිතුවිල්ල පමණයි. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණනි මේ තෘෂ්ණාව කියලා කියන්නේ හරියට ඒක උන්වහන්සේ උපමාවකින් වදාරනවා මස් කට්ටක් වගේ. දැන් බල්ලෙකුට මස් කට්ටක් හම්බුනහම බල්ලා මොකද කරන්නේ? බල්ලා මේක හපනවා. ලෙව කනවා. හැපුවයි ලෙව කෑවයි කියලා බල්ලන්ට ලැබෙන දෙයක් තියෙනවා. ඒක වේදිත මස්කටු තියෙන පාරවල් වල එහෙම. ඒ වගේ එකක් බල්ලෙකුට හම්බුණා කියලා බල්ලා ලෙව කෑවයි හැපුවයි කියලා ලැබෙන දෙයක් නැහැ. නමුත් බල්ලා මේක අතහරිනවාද? අතහරින්නෙත් නැහැ. ලැබෙන දේකුත් නැහැ අතහරින්නෙත් නැහැ. පින්නතුණිය ඇත්ත වශයෙන්ම අපිත් එහෙමයි. බලපුවාම අපට මේකෙන් ලැබෙන දේකුත් නැහැ. නමුත් අපි මේක අතහරින්නේ නැහැ. ඒ කෙනෙකුට තරුණ කාලේ අපි හිතමු මොන හරි ලැබෙනවා කියලා පංචකාමයේ හරි. නමුත් අපි හිතමු දැන් වයසට ගිහිල්ලා ඇඳටම වැටෙනවා. හැබැයි හොඳට සිහිය තියෙනවා. එයාට විශාල ධනයක් තියෙනවා. අනේ දැන් මට ආයේ කවදාවත් මේ ඇඳෙන් නැගිටින්න බෑ කියන එකත් 100%ක් දන්නවා. හැබැයි එයාගේ සියලුම ධනය මම දැන් මේ සියල්ලම අතහරිනවා කියලා අතහරිනවාද? අතහරින්නේ නැහැ. ලැබෙන දේකුත් නැහැ. අතහරින්නෙත් නැහැ. මස් කට්ටක් වගේ තමයි. බලන්න උන්වහන්සේගේ උපමා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආශාව කියලා කියන්නේ හරියට සිහිනයක් වගේ. දැන් අපි සිහින දැකලා තියෙනවානේ. සිහිනෙන් අපට ගන්න පුළුවන්. ගයන්න පුළුවන්. වයන්න පුළුවන්. ඕනනම් සිහිනෙන් රද වෙන්න උනත් පුළුවන්. හැබැයි ඇහැරිලා බලනකොට හිතපු විදිහමයි නේද? අන්න ඒ වගේ එකක් තමයි ආසාව කියලා කියන්නේ. දැන් බලන්න මේ පින්නතුල්ලා මෙතන ඉන්න හැමෝම වගේ ජීවිතයේ එක එක ආශාවන් විඳපු අය නෙමෙයි. තුට්ටක් හිතලා බලන්න පින්නතුනි විඳපු ආශාවන් සිහිනයක් වගේ නෙවෙයිද කියලා. විඳපු හැම ආශාවක්ම අද සිහිනයක් බවට පත් වෙලා නැද්ද? සිහිනයක් බවට පත් වෙලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාारण මහණනි මේක සිහිනයක් වගේ දෙයක්. එහෙමනම් මේ තෘෂ්ණාව ගැන කතා කරනකොට අපි පංචකාමයේ ගැන කතා කරන්න ඕන. මොකද්ද පංචකාමයේ කියන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහ පංචකාම. මේ ටික ලබා ගන්න තමයි මේ අත් හැම දේම කරන්නේ. ඕකනේ නැත්තම් ජීවත් වෙම නේද? අපි හැමෝගෙම තියෙන පංචකාමයේ කියන්නේ ඕක තමයි. ඒතර පංචකාමයේ විදින මේ අය පංචකාමයේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. පංචකාමයේ ස්වභාවය තමයි යමක් ලබා ගන්නකම් ඒක වටිනවා. ලබා ගත්තට පස්සේ ඒක ඇති දෙයක් නෑ. ඔය ජී සැපේ කියන දෙයක් තමයි ලබා ගන්නකම් මහා ලොකු දෙයක්. සමහර මරා ගන්නවා ලබා ගන්නකම්. ලබා ගත්තට පස්සේ ඒක ඇති දෙයක් නෑ. ඒක තමයි පංචකාමයේ හැටි. ඕනම දෙයක් අධ්‍යාපනය වුණත් එහෙමයි. දැන් මම අධ්‍යාපනය අප නිකන් හිතමු. දැන් මොන හරි උපාධියක් කරනවා, ඩිග්‍රියක්. ඕක කරනකන් ලොකු දෙයක්. අර කොළේ අතකාවට පස්සේ ඉගෙන ගන්න අය දන්නවා අනේ ඇති දෙයක් නැහැ කියලා මිනිස්සු කියන්නේ. ලබා ගන්නකම් එකේ වටිනාකමක් තියෙන ලබා ගත්තට පස්සේ ඉවරයි. මේ ඉගෙන ගන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. මේක ස්වභාවය. දැන් බලන්න අපි ඇඳගෙන ඉන්නේ ඇඳුම්. ඔය ඇඳුම් ඉන්නතුනි ගන්න වෙලාවේ කොහොමද? හරිම ආසයි නේද? සාප්පුවට ගිහිල්ලා තෝරලා තෝරලා පුදුම කැමැත්තකින් ගන්න. දෙපාරක් තුන් පාරක් ඇඳලා දෙපාරක් තුන් පාරක් හේදුවට පස්සේ ඒක ඉවරයි. ආය ගමනක් යන්න නෝට ආය ඇඳුන්නේ නැහැ කියලා ආය දුවන සාප්පුවට. එයාට ගන්න වෙලාව තිබිච්ච එක නැහැ. ඒ කියන්නේ ලබා ගන්නකම් තමයි ඒක වටින්නේ. ලබා ගත්තට පස්සේ කේටි දෙයක් නැහැ. දැන් අපි ගෙවල් හදනවා. ගෙවල් හදන කාලේ එකම යුද්ධයක් නෙමෙයිද? සැලසුම් අඳිනවා, ටයිල් තෝරනවා, ලයිට් ෆිටින් තෝරනවා, ආලේපන තෝරනවා, පැන්ටි කබඩ් මෙහෙම මෙහෙම කියලා හිතනවා. හැබැයි ගෙට ගෙවිදිලා මාස 3ක් නැත්නම් 6ක් යනකොට ඔක ඉවරයි. දැන් මේ අත් හදපු ගෙවල් වලට දැන් අර 아무තු ආසාවක් නැහැ. දැන් මිනිස්සු කියන්නේ අයියෝ මේව හදාගත්තේ අපරාධෙ මෙච්චර ලොකුවට. මේවා දැන් මේව අතුගා ගන්නවත් කෙනෙක් නැහැ කියලා කියනෝ නේද? අර බලන්න. ලබා ගන්නකම් වටිනවා. ලබා ගත්තට පස්සේ ඒක ඇති දෙයක් නැහැ. ඒක පංචකාමයේ ඇති. ඕක හොඳටම තේරෙන්නේ මොකෙන්ද? කසාද බැඳිල්ලෙන්. දැන් විවාහ වෙනකොට ලොකු නන්දුවක් තියෙනවා. විවාහ වෙලා ටික කාලයක් යනකොට මට ඉතින් කවුරුත් බය වෙන්න දෙයක් නැහැ මේක තමයි ඇත්ත. ඊට පස්සේ දැන් විවාහ වෙලා ටික කාලයක් ගියාම මිනිස්සු කියන්නේ උනේ ටික ජීවිතේ උන්ව ඇදගෙන යනවා. එහෙම තමයි කියන්නේ. ඕනම කෙනෙක් කියන්නේ නේද? ටික කාලයක් යනකොට ඇදගෙන යනවා කියන කතාව තමයි කියන්නේ. ඒ කියන්නේ මේ පංචකාමේ හැටි. අපි මේක තේරුම් ගත්තම හරි. එතකොට පින්නතුනි අද මේ කියලා දීපු මේ කතාව දැන් අපිට පොහුදුන් කෙනෙක් හැටියට අයිතු ආසාවක් ඇති වෙනවා. අද කියලා දීපු බණපදේ ඔළුවේ තිබුණා නම් අනේ වැඩක් නැහැ. ආසාව කියන්නේ සිතුවිල්ලක් නේ කියලා අයින් වෙන්න බැරිද? පුළුවන්. ඕනම ආශාවක් අයිතු ආශාවක් එනකොට අනේ වැඩක් නැහැ සිතුවිල්ලක් නේ කියලා අයින් වෙන්න පුළුවන් මේක දැනගෙන හිටියොත්. එහෙනම් දැන් පින්නතුල කරුණු දෙකක් ගන්නවා ආශා කරන්න විඳීම නිසා ආශාව කියලා කියන්නේ සිතුවිල්ල. තුන්වෙනි එක ආශාව හටගන්නේ කොහොමද? කොහොමද ආසාව හටගන්නේ? හ්ම්? ස්පර්ශයෙන්. ආසාව හටගන්නේ ඇත්තටම ස්පර්ශයෙන්. ස්පර්ශය කියලා කියන්නේ මොකක්ද? ස්පර්ශය කියලා කියන්නේ මේ අපි ස්පර්ශය කියනවා අපේ ඇඟේ කවුරු හරි ගෑවුනොත් අපි කියනවා අහවලා මගේ ඇඟේ ස්පර්ශ වුණා. එහෙම කියනවනේ. මෙතන ස්පර්ශය කියලා කියන්නේ පින්නතොනේ තුන් දෙනෙකුගේ එකතු වීමට. ඇහි ස්පර්ශය තමයි ඇහැයි රූපයයි සිතයි. මේක ඇහි ස්පර්ශය. කනේ ස්පර්ශය කනයි ශබ්දයයි සිතයි. නාසයේ ස්පර්ශය නහයයි ගඳ සුවඳයි සිතයි. දිවේ ස්පර්ශය දිවයි පහසයි සිතයි. කයේ ස්පර්ශය කයයි. දිවේ ස්පර්ශය තමයි දිවයි රසයයි සිතයි. කයේ ස්පර්ශය කයයි පහසයි සිතයි. ඒතර මෙන්න මේ එකතුවට තමයි ස්පර්ශය කියලා කියන්නේ. දැන් බලන්න ඇහැයි රූපයයි එකතු වුණාම අපිට රූප පේනවද? දැන් අපිට හිතන ඇහැයි රූපයයි තිබ්බොත් හරි වැඩේ කියලා නේද? පේන්නේ නැහෙනි. දැන් කෙනෙකුට ඇහක් තියෙනවා. රූප තියෙනවා. පේන්න නම් හිත තියෙන්නත් ඕන. පින්නතුනේ අපි රූපයක් දකින්නවා කියලා කියන්නේ ඒක සිතක්. කනෙන් ශබ්දයක් අහනවා කියලා කියන්නේ ඒක සිතක්. නාසයෙන් ආග්‍රහණය කරනවා කියලා කියන එක සිතක්. ඒ ඔක්කොම සිත්. සිතක ස්වභාවය තමයි සිතක් උඩින් තව සිතක් පහළ වෙන්නේ නැහැ. ඒ සිත ඇති වෙලා පැවතිලා නැති වුණාට පස්සේ තමයි ඊළඟ සිත පහළ වෙන්නේ. දැන් අපිට හිතෙනව නේද? දැන් අපි හිතමු අපිට මේකෙන් තේරෙන්නේ මේ ඉන්ද්‍රයන්ගෙන් දකින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ එකතම දකින වගේනේ. දැන් අපි උදාහරණයකට කිව්වොත් ඔන්න දැන් අපි බත් පිඟාන බෙදා ගන්නවා. අපිට අපේ කෑම එක ගන්නවා. ඒකන හොඳ සුව පහසු පුටුවක වාඩි වෙනවා. ඊළඟට දැන් බත් කන ගමන් ටීවී එකක් බලනවා. එතකොට බලන්න දැන් මෙතන ගොඩාක් දේවල් වෙනවනේ. ඇහැට ටීවී එකේ පින්තූර පේනවා. ඊළඟට ඒ ටීවී එක යන දෙබස අපේ කනට ඇහෙනවා. ඊළඟට දිවට රහක් දැනෙනවා. දැන් අපි ටීවී එක බැලුවා කියලා රසන දෙන්න තියන්නේ නැහැ දිවට. ඊළඟට පෙන්නතුනේ අර ඉඳගෙන ඉන්න පුටුවේ සුව පහසුකම අපට දැනෙනවා. ඒකට අපි ඒව ගැන ඉතින් එක එක විතර්කත් ඇති කරගන්නවා අරමුණු. දැන් බලන්න මේව ඔක්කොම එකට නේද පහළ වෙන්නේ. එහෙම හිතෙන්නේ නැත්නම් දැන් අපිට ටීවී එක බලනකොට ඒ රූපෙත් එක්කම ඒ ශබ්දෙත් අපට ඇහෙනවා. නමුත් හොඳට මතක තියාගන්න රූපේ දකින්න එක හිතකින් ඒ සිත ඉවර වුණාට පස්සේ තමයි ශබ්දය ඇහෙන්නේ. ඒ ශබ්දය ඇහිලා ඒක ඉවර වුණාට පස්සේ තමයි අපට රස දැනෙන්නේ. මොකද එක සිතක් උඩ තව එකක් පහළ වෙන්නේ නැහැ. ඒක තමයි චිත්ත නියාමය. හැබැයි අපිට තේරෙන්නේ ඇයි එකටම වගේ මේක දැනෙන වැඩ කරනවා කියලා. එහෙම තේරෙන්නේ මේක ඒ තරම්ම වේගවත්. දැන් අර අර පෙරහැර වන් වලට පින්නතුනේ අර ගිනිපන්දම් කරකවන්නේ. ගිනිපන්දම් කරකවනකොට ඒ පන්දම කරකවන්නේ නැති වෙලාවට දෙපැත්තේ පන්දම් දෙකක් තියෙනවා. හැබැයි කරකවන වෙලාවට අපිට පේන්නේ ගිනි බෝලයක් වගේ. අන්න ඒ වගේ තමයි මේක ඒ තරම් වේගවත් අපට තේරෙන්නේ මේ එකටම පහළ වෙනවා වගේ කියලා. නමුත් එකටම පහළ වෙන්නේ නැහැ. එතකොට දැන් බලන්න මේ ස්පර්ශය මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් හරි අඩු වුණොත් අපිට රූප පේන්නේ නැහැ. දැන් අපිට ඇහැ තිබුණාට රූප තිබුණාට හිත වෙන කොහෙවත් නම් රූප පේනවද? පේන්නේ නැහැ අපි බර කල්පනාවක ඉන්නකොට අපේ ඉස්සරහින් යනවා කවුරු හරි. අපිට පේන්නේ නැහැ. ඒක එක්කෙනා පස්සේ හන ඔයා මාර කල්පනාවක ඉදී මං ඔයාගේ ඉස්සරහන් ගියා ඔයා දැක්කේ නැහැ රප්පිනවනේ ඕ මන් ලොකු කල්පනාවක හිටි අර බලන්න හිත නැත්තම් පේන්නේ නැහැ කනටත් ඕකමයි දැන් අපි බර කල්පනාවක ඉන්නවා බර කල්පනාවක නෝ කවුරු හරි අපිට කතා කරනවා අපිට ඇහෙනවද අපිට ඇහෙන්නේ නැහැ ඒකේන ඇඟ හොල්ලලා අහනවා අනේ ඔයා කොයි ලෝකෙද ඉන්නේ කියලා ඒ මහල නැද්ද අහලා තියෙනවා. අර බලන්න හිත වෙන තැනක තිබුණොත් ඇහෙන්නේ නාහෙන් ගඳ සුවඳ විඳින්න පින්නතුල ඒ නහයක් තියෙන්න බෑ. ගඳ සුවඳ තියෙන්න ඕන හිත තියෙන්න ඕන. දැන් දිවෙන් රස විඳින්න. දිව තියෙන්න ඕන, රස තියෙන්න ඕන, හිත තියෙන්න ඕන. එහෙමනම් හොඳට මතක තියාගන්න අනිවාර්යයෙන්ම මේ ඉන්ද්‍රියයන්ගෙන් දකින්න මේ ස්පර්ශේ තියෙන්න ඕන. එතකොට මේ ස්පර්ශය නිසා තමයි අපි යමක රූපයක් දකින්නේ, ශබ්දයක් අහන්නේ, ආග්‍රහණය කරන්නේ, රස විඳින්නේ, පහත විඳින්නේ මේ ස්පර්ශය නිසා මේ තුන් දෙනාගේ එකතු වීම නිසා. ඒතර මේ තුන් දෙනා එකතු වුණොත් එක්ක අපි රූපයක් දැකලා ඇලෙනවා නැත්නම් ගැටෙනවා. ඕක නෙවෙන්නේ. කනෙන් ශබ්දයක් අහලා එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. මධ්‍යස්ථ වේදනාවක් ඇති වෙනවා. හැබැයි බොහෝ සෙයින් අපිට එක්ක ඇලෙනවා නැත්නම් ගැටෙනවා. එහෙනම් ඉතින් පින්නතුලට පැහැදිලි රූපේ හටගන්නේ මොකෙන්ද? නැත්නම් මේ ආසාව හටගන්නේ කොහෙන්ද? ස්පර්ශයෙන්. ආශාවේ වෙනස්කම් මොනවාද? ඊළඟ එක. දැන් මේක අපි කියවා මුලින්ම අපි මේ විදිහට ආශාව තේරුම් ගන්න ඕන මොකද මේක ඒ තරම්ම සූක්ෂමයි. ඒ නිසා අපි මේක පිළිබඳව තව තව හොයන්න ඕන. ඒතර ආශාවේ වෙනස්කම් මොනවාද? දෙක මම කියලා දෙන්න. දැන් මෙතන ඉන්න පිරිසක්. මේ හැම දෙනාගේම ආශාව එක විදිහයිද? එක විදිහයි නෑ. සමහර අය කැමති රූප දකින්න. නේද? සමහර දැන් ඔය ටීවී එක ළඟ හෙල්ලෙන්නේ නැහැ. නාට්‍ය බලනවා නේද ඔය? එහෙම තියෙනවනේ. ඒකටම යා යොමු වෙලා ආසයි. තව සමහර අය එහෙම බලන් ආසාවක් නැහැ. ඒගොල්ලෝ හරිය ආසයි අහන්න. ඒ සමහර දරුවෝ ඉන්න මොනවා හරි කණේ ගහගෙන නේද? සමහර පිට රටවල් වල චීනේ වගේ රටවල් වල අපි දැකලා තියෙනවා වැඩි කණේ ගහගෙන මොනවා හරි අහනවා. ඒක නිකන් ඇත්තට මානසික රෝගයක් වගේ. බස් එකක ගියත් කාගවත් දිහා බලන්නේ නැහැ. වැඩේ අහන එක අර ෆෝන් එකෙත් දිහා බලාගෙන මොනවා හරි අහනවා. අර බලන්න එයාගේ කැමැත්ත තියෙන්නේ අහන්න. ඒක දැන් බලන්න මේකේ වෙනස කෙනෙක් කැමති රූප දකින්න තව කෙනෙක් කැමති ශබ්ද අහන්න. තව සමහර අය ඉන්නවා හරියම ආස සුවඳට. එහෙම අයින්නවා නේද? කන්න බොන්න නැතුණත් ඒ ටික ඕන සුවඳ ඕන. සුවඳ විල ඕන. දැන් ඒක තින් අපි කාටත් පොතුයි. දැන් මම බලලා තියෙන සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා හරි ශ්‍රද්ධාවන්තයි. බුද්ධ පූජාවට උනත් ඕන සුවඳ හඳුන් කෝරයකට හරි කැමති. අර ඒක තමයි ඒකේ ස්වභාවය. උන්වහන්සේලා ඒකට කැමති. ඒක තමයි මේකේ වෙනස්කම. තව සමහර අය හරිම කැමතිනේ දිව පිනවන්න කටරහට කන්න කැමති අය ඉන්නවනේ. කොච්චර වුණත් සමහර කියනවනේ ඔය කනම් බනම් මට ඕන නැහැ. මට හොඳට කන්න තිබුණොත් ඒති කියලා කියන මිනිස්සු නැද්ද? ඉන්නවද? යාගේ කැමැත්ත තියෙන දිව පිනවන. මොකදා වෙනස්කම? තව සමහර අය හරි කැමැති පහත විඳින්න මේක තමයි තෘෂ්ණාවේ වෙනස්කම. ඊළඟට පින්නතුනේ පස්වෙනි ප්‍රශ්නේ හරියම වැදගත්. තෘෂ්ණාවේ විපාක මොනවාද? ආසාවේ විපාක මොනවාද? ආසාද විපාක නිකම්ම අපට කියන්න පුළුවන්. ඒක උත්තරේ දැන් කියලා තියෙනවා. ආශාවේ විපාක තමයි භවය උපත නේද ආශාව නිසා උපදින්නේ එහෙනම් මේ සූත්‍රයේ තියෙනවා ආශාවේ විපාක හැටියට හොඳට හරි නරකට හරි උපතක් කරා යනවා ඒතර මේකේ පොඩි හොඳකුත් තියෙනවා බලපුවාම නේද? ඇයි මේක කියනවානේ ආශාව නිසා හොඳ උපතක් ලැබෙනවා කියලා. එහෙනම් මේකට උත්තරයක් දෙන්න බලන්න. හොඳ උපත හොඳයිද නැද්ද? හොඳ උපත හොඳයි. හොඳයි. හොඳ නැහැ. කවුද හරි පින්නතුනේ දෙගොල්ලම සමන්. දෙගොල්ලොන්ගේම උත්තර හරි. බුදුරජාණන් වහන්සේ එක මොහොතක්වත් මේ සතර වර්ණනා කරන්නේ නැහැ. ඒ අනුව හොඳ උපතේ පිළිඩකුත් නැහැ. එහෙනම් හොඳ උපත හොඳ නැහැ කියපු අය හරි. හොඳ උපත හොඳයි කියපු අය හරියන්නේ කොහොමද? හොඳ උපතක් නැතුව මේකෙන් ගොඩ එන්නත් බෑ. දැන් මම මෙතන බණ කියනකොට දැන් මේ හෝල් ශාලාවේ උනත් ඕනෝ ඉන්න පුළුවන්. අපිට පූසෙක් ඉන්න පුළුවන්. උන්ට මේ බණ තේරෙනවා. නෑ. හොඳ උපතක් නැතුව මේකෙන් ගැලවෙන්නත් බෑ. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ ආසාව නිසා නරක උපතක් ලැබෙන්නේ කියලා. දැන් බලන්න පින්නතුනි ආසාව නිසා සත්තු මරණය. මිනිස්සු දඩේම යනවා. දැන් මිනිස්සු විනෝදාංශයටවක් කරනවානේ. සත්තු මරනවා, මාළු බානවා. ඔය බටහිර රටවල බලන්න සතියන්තේ අම්මයි තාත්තයි දුවයි පුතයි ඔක්කොම ගිහිල්ලා මාළු බානවා. ඒ මාළුවා ගොඩට ඇවිල්ලා දඟලනකොට ඌ මැරෙනකම් මේගොල්ලෝ අප්පුඩි දෙකා hina වෙනවා. එහෙටි. එතකොට ආසාව නිසා සත්තු මරනවා, ඒ ජීවිතේ ගත වෙනවා, ඊළඟ ජීවිතේ උපදිනවා, උපදිනකොටම පින්නතුණි ලෙඩේ. හැබැයි ඊට කලින් අපායවල වල ගිහිල්ලා තමයි අවශේෂ විපාක හැටියට මනුස්ස ලෝකෙ ඉපදුනොත් ඔන්න ලෙඩේ. දැන් ඔය ධර්මයේ සඳහන් වෙනවානේ. අංග විකල මිනිස්සු ඉන්නේ මනුස්ස ලෝකේ. ඒ අංග විකල වෙලා මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ පිනකට කියනවා. හේතුක කුසල විපාකයකට. එතකොට අපායේ දුක කොහොම ඇද්ද? අංග විකල වෙලා අතපය හතරම නැතුව මනුස්ස ලෝකයේ ඉපදෙන එකක් ලොකු පිනක්. හැබැයි අපායේ උපදින තත්ත්ව ගැන අපිට හිතා ගන්න පුළුවන් එතකොට නේද? එහෙනම් ඔන්න අවශේෂ විපාක හැටියට මනෝලෝ ඉපදුනොත් ඉපදිච්ච ගමම්ම දෙදේ. දැන් බලන්න පිළිකාරෝහල්ට එහෙම ගියා සමහර ලස්සන මෝහන තියන දරුවෝ ඉන්නවා. දොස්තර මහත්තයා කියනවානේ හාමුදුරුවෝ වැඩක් නැහැ. මේ ළමයා උඩරිම තව දවස් 3යි ඉන්නේ. එහෙම කියලා කියනවා අපිට. ඇයි එහෙම වෙලා තියෙන්නේ? අන්න ආසාව නිසා සත්තු මරුවා නරක දෙයක් කරා ගියා. ආසාව නිසා හොරකම් කරනවා. දැන් ආසාවටනේ මිනිස්සු මේ රටේ හොරකම් කරන්නේ. ඉතින් ඒ ජීවිතය ගත වෙනවා ඊළඟ ජීවිතේ උපදිනවා උපදිනකොටම ලෙඩෙක් ලෙඩෙක් නෙවෙයි උපදිනකොටම පින්නතුනේ කුසට ආහාරයක් නැහැ. ගතට වස්ත්‍රයක් නැහැ. හිතට සෙවණක් නැහැ. හිතට නිවණක් නැහැ. අදටත් බලන්න මේ රටේ කොච්චර මිනිස්සු ඉන්නවද ඉන්න නිවහනක් නැතුව. බෝක්කු යට පාලන් යට ඉන්න අය ඉන්නවද? ඇයි මෙහෙම උනේ? හොරකම් කළා නරක උපතක් කරා ගියා. ඒකත් අවශේෂ විපාකයක මතක තියාගන්න. අපාය වල විඳලා විඳලා විඳලා අන්තිමට ඔය දෙන විපාක. ආසාව නිසා කාමයේ වර්ධව හැතිරෙනවා. මේ ජීවිතේ කොහොම හරි මේක වහගෙන යනවා. ඊළඟ ජීවිතේ උපදිනවා උපදිනකොටම ගැහණියෙක්ද පිරිමියෙක්ද කියලා හොයන්න බෑ. නපුංසකයි. අන්න බලන්න ආසාවේ විපාක. ඊළඟට ආශාව නිසා බොරු කියනවා. දැන් මිනිස්සු සමහර අය ඉන්නවා හරිම ආසයි බොරු කියන්නේ. එහෙමයි නැද්ද? හැබැයි පංචශීල ප්‍රතිපදාවේ හොඳම නැති ශික්ෂාපදේ තමයි බොරුව. අපේ ගොඩාක් අය හිතාගෙන ඉන්නේ සැහැල්ලුම ශික්ෂාපදේ තමයි බොරුව කියලා. ඒකෙන් ගොඩාක් අයගෙන් අහපුවාම සිල් රකින්නවද කියලා එහෙමයි ස්වාමීන් වහන්සේ අපි සීල් රකින්න ඉඳලා හිටලා බොරුවක්. එහෙනම් ඉඳලා හිටලවත් කරන්න හොඳ නැති දේ තමයි අපි කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බොරු කියන කෙනාට බොරු කරන කෙනාට කරන්න බැරි අකුසලයක් නෑ. මහ බෝසතාණන් වහන්සේගේ අතිමුත් බෝධි සම්භාර අවදී නොයේක් නොයෙක් වැරදි වෙලා තියෙනවා කියන්නේ. එහෙමනේ. හැබැයි උන්වහන්සේගේ ජීවිතයෙන් වෙලා නැති එකම වරද්ද මොකක්ද? බොරු කියලා නෑ. එහෙමනම් බොරු කියන එක බොහොම භයානක අකුසලයක්. ඒතර ආශාව නිසා බොරු කියනවා ඒ ජීවිතේ ගත වෙනවා. ඊළඟ ජීවිතේ උපදිනවා අවකේත විපාක හැටියට උපදිනකොටම ගොල්වේ. දැන් කොතර ඉන්නවද එහෙමයි නේද? ආශාව නිසා මත් අතුරු බොනවා. දැන් සමහරුන්ට බෝතලේ කියන්නේ ලොකු දෙයක් නේ. ආසාවෙන් මේක බොනවා. ඉතින් ඊළඟ ජීවිතේ ගත වෙනවා. ඊළඟ ජීවිතේ උපදිනවා. උපදිනකොට මවතේත විපාක හැටියට මොකද වෙන්නේ? උමතු පිස්සු. දැන් මේ උමතු වෙන්නනේ බොන්නේ. උමතු වෙලාම උපදිනවා. එතකොට බලන්න පින්නතුනි ආසාව නිසා නරක උපතක් කරා යන හැටි. දැන් මේ ටික අහපුවාම බයක් ඇති වුනේ නැද්ද? හ්ම්? ඇති වුණා නම් පින්නතර මම ගොඩාක් සතුට වෙනවා. ඒ කියන්නේ මේ ඇත්ත සම්මාදිට්ඨිකයි. බය ඇති වෙච්ච නැති කෙනෙක් ඉන්නවනම් ඔය මොන පිස්සුද කියලා ඒ කියන්නේ සම්මාදිට්ඨිය නැහැ. එහෙනම් ඔයත් අන්න ගොඩ එන්න දැන් මුල තියෙනවා තන සම්මාදිට්ඨිය තියෙනවනේ. කර්මය කර්මඵල විශ්වාස කරනවා. එහෙමනම් එකකින් ගොඩ එන ක්‍රමයක් තියෙනවා. මේ ශාසනය හඳුන්වන්නේ කරුණා ශාසනය කියලා. මේක මේ අමුතු දණ්ඩනයක් දෙන තැනක් නෙවෙයි. හරිම සැහැල්ලුවෙන් යන්න පුළුවන් එකක්. ශාසනය පුන පුනා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ කරුණා ශාසනය. දැන් බලන්න මෙතන මේ තියෙනවා වීදුරුවක්. මේ වීදුරුවන්නේ කෝප්පයක්. මේ කෝප්පේ තියෙන වතුර. මම මේ වතුරට දානවා ලුණු කැටයක්. අර දිය ලුණු තියෙන්නේ. දාලා හොඳට දිය කරනවා. දිය කරලා ඇඟිල්ල දාලා දිවේ ගෑවොත් මොකට හදෙන්නේ? ලුණු රහ. මම මේ කෝප්පෙට දාපු ප්‍රමාණයම ලුණු කැටයක් අරන් ලොකු ලිඳකට දානවා. අර වගාලින් වගේ තියෙන දාලා කන්නක කලවම් කරලා ඇඟිල්ල දාලා දිවේ ගෑවුත් රුණරහක් එනවද? රුණරහක් එන්නේ නැහැ. මොකද එතන වතුර ප්‍රමාණය වැඩි. අන්න ඒ වගේ පින්නතුනි අපේ අතින් යම් යම් අකුසල ධර්ම වෙලා තියෙනවා නම් ඔය ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර ඒ සියල්ලම අමතක කරන්න. දැන් සමහර මිනිස්සුන්ගේ වැරැද්දක් තියෙනවා වරදක් වුණාට පස්සේ ඕකම කියව කියව හිත හිතා ඉන්නවා. මේ සමහර අම්මලොන්න තරුණ කාලේ කැරපොත්ත මැරිලා. වයසට ගිහිල්ලත් ඕක කියනවා කියන්නේ හරිම භයානකයි. ඒකත් ඉතින් අනිත්‍යයි. ඒක අමතක කරලා දාන්න ඕනේ. ඒක අමතක කරලා අර ලිඳේ වතුර වැඩි වගේ කුසල් වැඩි කරන්න ඕනේ. භාවනා කරන්න ඕනේ, දන් දෙන්න ඕනේ, ප්‍රතිපත්ති පුරන්න ඕන. පින්නතුනි වතුර වැඩි වෙනකොට ලුණු රහ එන්නේ වගේ කුසල් වැඩි වෙනකොට අකුසලේ යටපත් වෙලා යනවා. එහෙනම් දැන් සතුට වෙනු නේද? මොනවා හරි වරදක් වෙලා තියෙනවා නම් කරන්න ඕනේ මොකද්ද? වැඩි වැඩියෙන් කුසල් වැඩි කරන්න ඕනේ. ඉතින් මේක මේ මං හදාගත්ත උපමාවක් නෙවෙයි. ලෝණපල කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවක්. එහෙනම් වැරදි සිද්ධ වෙලා තියෙනවා නම් දැන් කරන්න තියෙන එකම දේ ඒක. දැන් බලන්න. පින්නතුනේ අපිට කරදර වුණාම අපි යනවා ඔය එක එක ප්‍රශ්න ඇති වුණාම කේන්දර බලන්න එහෙම යනවනේ. කේන්දර බලන්න ගියාම දෛවත්වතුමා කියනවා ඒ රාස්තික දෙකක් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ටික කරන්න. මොනවද එයා දෙන්නේ කරන්න? බෝධි පූජා කියන්න කියනවා. හරක් නිදහස් කරන්න කියන මානුන්ට කෑම දාන්න කියන සාංගික දාන දෙන්න කියනවා කේන්ති ගන්න එපා කියනවා ඉතින් බලන්න මේ මිනිස්සයා කරන්නේ අර අපලයක් එන කාලයට කුසල් වැඩි කරනවා ඒක ඥාන ගෝචර වැඩක් ඉතින් එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා නරක උපතක් ලැබෙන විදිය කොහොමද හොඳ උපතක් ලැබෙන්නේ ආතාව නිසා හොඳ උපතක් ලැබෙන්නේ පින්නතුනි මේ ලෝකයේ 100ට 99යි දශම ගාණක් ගත්තොත් ආසාවෙන් තමයි පින් කරන්නේ. දැන් බලන්න සමහර අම්මලා කියනවා නේ මට තාම් බැරි වුණා කටිනයක් කරගන්න නේ. ඉතින් ආසයි වැඩේට. ඒතර ආසාවෙන් පින් කරනකොට හොඳ උපතක් කරා යනවා. නේද? දැන් සමහර අම්මලා ඔන්න පාපිස්සක් පූජා කරන. අනිත් අම්මලා කියන අනේ මට පාපිස්සක් බැරි වුණා. ඒකට ආසයි. හැම දෙයක්ම පූජා නොකරපු දේවල් හොය හොයා පූජා කරනවා. ඒ කියන්නේ ආසාවෙන් බලාපොරොත්තු වෙන්නේ මම පූජා කරන්නේ. එතන ආසාවක් තියෙනවා. ඉතින් නිවන් දකින්න එක ඕක තියෙනවා. ඒතර ආසාවෙන් පින් කරනකොට හොඳ උපතක් කරා යනවා. එන අවසාන ප්‍රශ්නේ. ආශාව නැති කරන මාර්ගය මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන මාර්ගයක් නෑ. මේක තමයි නොවර්ධින මාර්ගය. නොවර්ධින මාර්ගය මොකද්ද එතකොට? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් දැන් අපි මේ දේශනාවේ මුලට ආයෙමු. ආශා කරන්නේ අපි හැමෝම මොකක් නිසාද? විඳීම නිසා. ආසාව කියලා කියන්නේ මොකද්ද? සිතුවිල්ල. ආසාව හටගන්නේ ස්පර්ශයෙන්. ආසාවේ වෙනස්කම් කෙනෙක් කැමති රූප දකින්න කෙනෙක් කැමති සද්ධාහන්න මේක තමයි වෙනස් තමයි. ආසාවේ විපාක හොඳට හරි නරකට හරි උපතක් කරා යනවා. ආසාව නැති කරන මාර්ගය තමයි